මේ දේශනය තුළින් සිතට අනුව පටිච්ච සමුප්පාදයක් පටිච්ච සමුප්පාදයට අනුව ත්‍රිලක්ෂණයක් චතුරාර්ය සත්‍යයක් පෙන්වීමට බලාපොරොත්තු වෙනවා. එසේ කළ හැකි විය යුතුයි. ඇයි පටිච්ච සමුප්පාදයේ දකින්න එක්කෙනාමයි ධර්මයේ දක්නවා කියන්නේ. එහෙමනම් පටිච්ච සමුප්පාදයේ දැක්කොත් අපිට පුළුවන් වෙන්න ඕනේ ධර්මයේ දකින්න. ධර්මය කියන්නේ මොකද්ද? සත්‍යය. ලෝකයේ පිළිබඳව ඇත්ත මොකද්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. මෙන්න සත්‍යය. මේ ත්‍රිලක්ෂණය සා චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදයේ තුලින්මයි දකින්න ඕනේ. හේතුඵල බුදුදහම පිළිබඳව ඊටාම කෙටි විවරණයක් දෙනවා නම් හේතුඵල වාදයක් එහෙම නැත්නම් හේතුඵල දර්ශනයක් කියලා කියනවා නම් හරියට හරි. අනෙක් සියලුම ශාස්ත්‍රවරු බුදු පියාණන් වහන්සේ හැර මේ ලෝකේ බාර දීලා තියෙන්නේ දෙවියෙකුට එහෙම නැත්නම් මහා බ්‍රහ්මයාට. බ්‍රහ්ම නිර්මාණවාදයයි අහේතු අප්‍රත්‍යවාදයයි තමයි එදා ඉන්දියාවේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ තිබුණේ. මහා බ්‍රහ්මයා විසින් ලෝකේ මවන්න ලදී. තව කෙනෙක් කිව්වා එහෙම එකක් වෙන්න බෑ. ලෝකයේ අහේතුකව අප්‍රත්‍යව හටගත්ත දෙයක්. මේ දෙපැත්තම පිළිගත්තේ නැති පිරිසක් හිටියා. ආන් ඒ අය තමයි දාර්ශනිකයෝ කියන්නේ, චින්තකයෝ. මේ චින්තකයන් දාර්ශනිකයන් අතර පළවෙනි ස්ථානය ගත්තේ ප්‍රමුඛත්වයේ ගත්තේ සිද්ධාර්ථ උතුමාණන් වහන්සේ. උන්වහන්සේ ශක්තිදි රාජ සම්පත්තිය දවස් 7කින් ලැබෙනවායි කියලා පැහැදිලිව පෙනපෙන තියද්දි නැටි පාත්‍රයේ අරගෙන කඩ කපපු රෙදි කෑලි ටිකක් පොරවාගෙන පාරට දැස්සා. ඒ අනුව සිටුවරු, රජවරු, මහා ඇමතිවරු, මහා ධන කුවේරයෝ පාරට දැස්සා. කුමක් හොයාගෙනද? කණ්ඩ හොයාගෙනද, අඳින්න හොයාගෙනද? නැති ඇමතිකම් හොයාගෙනද? නැහැ. කිං සත්‍ය ගවේසි. කිං කුසල ගවේසි. ඇත්ත කියන්නේ මොකද්ද? කළ යුත්ත කියන්නේ මොකක්ද කියලා හොයාගෙනයි ඒ අය පාරට බැස්සේ. මේ මේ අය අතරින් ඇත්ත හොයාගත්තේ කළ යුත්ත හොයාගත්තේ බුදු පියාණන් වහන්සේ තමයි ඉස්සරදා. ඇත්ත මොකක්ද අනිත්‍යයි කළ යුත්ත මොකක්ද හල යුතුයි. ලෝකේ අනිත්‍යයි ඕක තමයි ඇත්ත අනිත්‍යයි දුකයි අනාත්මයි. කළ යුත්ත හල යුතුයි. මෙන්න මේකයි ඇත්ත හා කළ යුත්ත. මේ අය අතර හිටියා කෝලිත උපතිස්ස කියලා තරුණයෝ දෙන්නේ. මහා ධන කුවේරයෝ සාමාන්‍ය අය නෙමෙයි. මහා බුද්ධිමතුන් දාර්ශනිකයන්. මේ අය හොයාගෙන ගියා ඇත්ත. ඇත්ත හොයාගෙන ගිහිල්ලා මේ කට්ටිය සාකච්ඡා කළා. අපි දෙන්නම එකපාරේ ගියොත් ප්‍රමාද වෙන්න පුළුවන් පාරවල් දෙහෙට යන් කියලා බෙදලා ගියා. යනකොට යනකොට අසදී හාමුදුරුවෝ හම්බ වුණා. අසදී හාමුදුරුවෝ හම්බ වුණාන් පස්සේ ඇහුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හරිම සාන්තයි දාන්තයි දැකුම් කලවේ කොහොම ගැඹුරක් ඔබ වහන්සේ තුලින් අපිට පේනවා ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා අහුවා. ඒ අවස්ථාවේදී අස්සජී මහරහතන් වහන්සේ මේ තරුණයාට ගුරුවරයා හඳුන්වා දුන්නේ කොහොමද? 88 වෙනක් උසයි වටේ වැස්වලලක් කරගෙනවා කියලා රූපය ගැන කතා කළේ නැහැ. ධර්මය ගැන කතා කළේ. යෝ ධම්මං පස්සති සෝ බුද්ධං පස්සති කියන න්‍යායට අනුව ගුරුවරයාගේ දර්ශනය ඉදිරිපත් කළා. මොකද්ද? මේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා ගමනෝ. මෙන්න අපේ මහා ශ්‍රමණයාගේ දර්ශනය. මේ ධම්මා මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම හේතුප්පබවා හේතුවක් නිසා හටගෙන තියෙනවා. තේසං හේතුන් තථාගතෝ ආහ. ඒක හේතුවක් කිව්වා. තේසං චයෝ නිරෝධෝ නිරුද්ධ කරන්නට කිව්වා. තේම නානේ මේක අහනවා සමම මේ ගාථාවෙන් භාගයක් අහනකොට මේ උපතිස්ස තරුණයා සෝතාපන්න වුණායි කියලා කියනවා. ඇයි? මේගොල්ලෝ හොයාගෙන ගියේ ඕකනේ. ඒක නිකන් ඉබේ හට ගන්න දෙයක් නන් නෙමෙයි. මේ ධම්මා හේතුප්පවා කියනකොටම අර මලක් පිපෙන්නා විපිනා ගියා. දුවගෙන ගිහිල්ලා Taman යාළුවටත් මේ ප්‍රකාශ කළා. අමත මදිගතන් කියලා එතන තියෙන්නේ. අමෘතේ ලැබුවයි කියලා. මේ ගාථාව සම්පූර්ණයෙන් කියනකොට කෝලිත පරිභාජකයක් සෝතාපන්න වුණායි කියලා තියෙනවා. මේෙන් දෙන්න තමයි සරියුත් මුගලන් කියලා කියන්නේ. සරියුත් හාමුදුරුවෝ කියන්නේ බුදු හාමුදුරුවෝ ළඟට ඉන්න මහා ප්‍රඥා. ඊට වඩා කෙනෙක් නැහැ. තේරුණා නේද? එහෙමනම් මේ ලෝකේ තියෙන හැම දෙයකටම හේතුවක් තියෙන්න ඕනේ. මම හිතාම පුංචි තැනකින් මේක පටන් ගන්නවා. කාටත් තේරුම් ගන්න පුළුවන් තැනකින්. අපි නිතරම වචන දෙයක් වචනයක් පාවිච්චි කරනවා නේද? මොකක්ද මේ වචනය? ඒ මොකද? ඇයි? කියන වචන දෙක පාවිච්චි කරනවා. අපි කතා කරනවා දැන් ඔයා මා එක්කලා කතා කරන්නේ නැහැ. වෙනදා මා එක්කලා කතා කළා. මොකද කතා කරන්නේ නැත්තේ ඒ මොකද? නෑ නෑ නිකන් නිකන් නෑ නෑ නිකන් වෙන්න බෑ. මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. එහෙම කියනවා නේද? කතා කරන්නේ නෑ කියන එක ඵලය. ඵලය. දැන් ආන්න හේතුව මොකක්ද කියලා. හ්ම්. වාහනයක් ඇදිලා තියෙනවා. ස්පීඩ් ඩවුන් වෙලා. දස්ස බාස්කෙනෙක් ඇවිදින්න තල්ලු කරන්නේ අවක. කැඩිලා වාහනේ බ්‍රේක් ඩවුන් වුණා කියන එක කැඩීම කියන එක ඵලයක්. යනවා හේතුව හොයාගන්න. ඉන්ධන ලයින් එක දිගේ යනවා. ඒකේ අප්සෙට් එකක් නැහැ. කරන්ට් ලයින් එක දිගේ යනවා. මෙන්න වයර් එකක් ගැලවිලා රෙල්කෝ එකේ ගැට ගහගත්ත ගියා. ඒ කියන්නේ <laughs> හේතු බල තේරුණා නේද? හැම දෙයකටම පින්නතුන හේතුවක් තියෙනවා. පටිච්ච සමුප්පාදය කියන්නේ සංසාර චක්‍රය. සසර සත්‍යය දුක් විඳින චක්‍රය මේක බොහෝම ගැඹුරුයි ගැඹුරුයි කියන්නේ හැබැයි අවබෝධ කරගන්න බෑ කියන එක නෙමෙයි කිසිම කෙනෙක් ඕක දැකලා නැහැ කිසිම ශාස්ත්‍රවරයෙක් ওই චක්‍රය දැකලා නැහැ ඔතන තමයි පතුල තියෙන්නේ බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම සත්වයා භව සංක්‍රමණය න්‍යාය ධර්මය දේශනා කළා ත්‍රිපිටකයේ පැහැදිලිව තියෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාරා කියලා කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධය. තේරුණා නේද? පංචස්කන්ධය කර්ම බවට පත් වුණාන් පස්සේ එතන තියෙන්නේ මොකද්ද? සංඛාර. සංඛාර කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. මක්නිසාද මේ ලෝකේ හටගත්තේ? මොකද්ද හේතුව? අවිද්‍යාව. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන සංඛාර සංඛාර නිසා තමයි විඥානය හටගත්තේ සංඛාර කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධේ සත්‍යය සත්‍යය තුලනේ විඥානය හටගන්නේ විඥානපත්‍ය නාම රූපං ඒතර විඥානයේ තියෙන සත්‍යය තුල තමයි නාම රූප තියෙන්නේ නේද මේක දිගටම මම කියාගෙන යන්න වෙලාවක් නැහැ මම ওই සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාදය කියන වචනේ විස්තර කළේ හේතු ඵල දැන් ඉස්සල්ලාම අපි දැක්කේ මේ දේශනාව ආරම්භ කරන වෙලාවේ ඵලයක් දැක්කේ නේද මොකද්ද මුලින්ම දැක්ක ඵලය දුකයි දුක කියන්නේ ඵලයක් අපි ත්‍යාව පැහැදිලිව දැක්ක මේක දුක තියෙන්නේ කොතන කියලා දැක්කා ජීවිත පැවැත්ම තුළ ජීවිත පැවැත්ම දුකයිද කියලා දැක්කා අපි දැක්ක නේද? මේ දේශනා මාලාව අහපු සදහැවතුන්ට මේ ගැන මතක් වෙලා ඒ දැන්. ඒතකොට ජීවිත පැවැත්ම දුකයි. මේකට හේතුව මොකන්ද? ජාතිය. ජීවිත පැවැත්ම කියන්නේම ජාතිය නෑ නේද? එතකොට ලෝකය දුකයි. අපි හැම ඉරියව්වක් වලින් මේක දැක්කා. දුකට හේතුව මොකද්ද? ජාතිය. අන්න පටිච්ච සමුප්පාදය. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාසාරම් භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමදයෝ හෝති. තවත් අපි දැක්කා හේතුඵල එක්තරා තැනක මතක් කරගන්න ඵල දෙකක් මම පෙන්නවා. පරිහානිය සහ දියුණුව කියලා. පරිහානිය කියන්නේ ඵලයක්. දියුණුව කියන්නේ ඵලයක්. මේ පටිච්චසමුප්පාදය. හේතුව මොකද්ද? පරිහානියට හේතුව පාප කර්මයයි, දියුණුවට හේතුව කුසල කර්මයයි. පරිහානියට හේතුව අසත් ධර්මයයි, දියුණුවට හේතුව සත් ධර්මයයි. ඔන්න පටිච්චසමුප්පාදයේ තුලින් සත්‍ය දකින්න හැට. අසත් ධර්මය නිසා මිනිහා පිළිහෙන්නේ, සත් ධර්මය නිසා දියුණුවන්නේ. මේක ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක් නේද? මේ ඇත්ත දැකේ කොතනින්ද? පටිච්චසමුප්පාදයේ තුලින්. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියන්නේ ඔන්න ඕකයි. එතනින් තමයි අපි තීරණයක් ගත්තේ සියලු පව් හල යුතුය කුසල් කළ යුතුය කියලා නේද? මම තවත් ඵල හයක් පෙන්නනවා. රූපය ලැබීම ඵලයක්. ශබ්දය ලැබීම ඵලයක්. ගන්ධය ලැබීම ඵලයක්. රසය ලැබීම ඵලයක්. පොට්ටබ්බේ ලැබීම ඵලයක්. එතකොට මේ ධම්ම රූප ලැබීම ඵලයක් නේද? එතකොට දැන් ඵල හයක් වෙන්නව නේද? අපි නිතරම මේ ඵල හය තුල නේද ඉන්නේ. රූපයක් ලබනවා, එහෙම නැත්නම් සද්දයක් ලබනවා, නැත්නම් ගන්ධයක් ලබනවා, රසයක් ලබනවා, පොට්ටබ්බයක් ලබනවා, එහෙම නැත්නම් ධම්ම රූපයක් ලබමින් ඉන්නව නේද? මේවා ඵල නේද? මේවා තියෙනවා ප්‍රියා ප්‍රිය කියලා දෙකක්. ප්‍රිය රූප ලබනවා අප්‍රිය රූප ලබනවා. ප්‍රිය ශබ්ද ලබනවා අප්‍රිය ශබ්ද ලබනවා. මිහිරි අමිහිරි ප්‍රිය අප්‍රිය. මිහිරි ගන්ධ ලබනවා අමිහිරි ගන්ධ ලබනවා නේද? ඔය හැම පැත්තෙම දෙපැත්තම තියනා නේද? මිහිරි අමිහිරි ප්‍රිය අප්‍රිය කියලා. එතකොට අප්‍රිය ඵල අපි දුකසේ අනුභව කරනවා. ප්‍රිය ඵල සැපසේ අනුභව කරනවා. අපේ පල ළඟදී ගැටෙනවා. ප්‍රිය පල ළඟදී ඇලෙනවා. තේරුණා නේද? දැන් මම පල හයක් පෙන්නවා. ආයේ හිතා ගන්නකෝ. රූපේ ලැබීම, ශබ්දේ ලැබීම, ගන්ධේ ලැබීම, රසේ ලැබීම, පොට්ටබ්බේ ලැබීම, අරමුණු ලැබීම. මේවා පල. මේවා තියෙනවා ප්‍රියාප්‍රිය කියලා කොටස් දෙකක්. එතකොට දැන් අපි යන්න ඕනේ හේතුව හොයාගෙන. හේතුව හොයාගෙන යන්න ඕනේ. හිතක් සකස්ුනේ නැත්නම් රූපයක් ලබන්න පුළුවන්ද? ශබ්දයක් ලබන්න පුළුවන්ද? ගන්ධයක් ලබන්න පුළුවන්ද? බෑ. මලමිනියකට ඔය එකක්වත් ලැබෙනවද? නෑ. මොකද හිතක් සකස් වෙන්නේ නෑ. අන්ධයෙකුට රූපය කියන ඵලය ලැබෙනවද? බිහිරෙකුට ශබ්දය කියන ඵලය ලැබෙනවද? නැහැ. මොකද හිතක් සකස් වෙන්නේ නැහැ. අන්ධයාට බලන හිත සකස් වෙන්නේ නැහැ. බීරට අහන හිත සකස් වෙන්නේ නැහැ. එහෙමනම් මේ හැම ඵලයක්ම ලබන්නේ ක්‍රියාවක් තුළින් නේද? හිතක් තුළින් නේද? එහෙමනම් දැන් ඵල හයක් පෙන්නවා. දැන් හේතුව කියන්නේ හිතක් සකස් වීම තමයි හේතුව. හිත හේතුවයි රූපේ ලැබීම ඵලයයි. හිත හේතුවයි ශබ්දේ ලැබීම ඵලයයි. හිත හේතුවයි ගන්ධේ ලැබීම ඵලයයි. හිත හේතුවයි රසේ ලැබීම ඵලයයි. එහෙමනම් මේ හැම ඵලයක්ම ලබන්නේ හිත හේතු කොටගෙන නේද? පැහැදිලිද? හිත නිට්ටයද අනිත්‍යයි. සැපද දුකයි. ආත්මද අනාත්මයි. චිත අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙමනම් සිත හේතුකටගෙන ලබන ඵල හැම ලැබීමක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙමනම් මේ හැම ඵලයක් තුලම තියෙන්නේ මොනවද? අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔන්න ත්‍රිලක්ෂණය. මෙන්න පටිච්චසමුප්පාදය. හේතුඵල. එහෙමනම් එහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් හැමතැනින්ම එන කර්මයක් එන්නේ මොනවද? අනිත්‍යයි දුකයි අනාත්මයි. හිතකින්තරෝ ජීවත් වෙන්න පුළුවන් දෙයක් කට්ටියට. බෑ නේද? එහෙමනම් ඵල ලැබීමකින් තොරව ජීවත් වෙන්න පුළුවන්. බෑ නේද? අපේ කැමැත්ත අකමැත්ත බලනවාද තෙන්නේ? අපේ කැමැත්ත අකමැත්ත බලන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් හිත සකස් වීම නවත්තන්න බෑ කාටවත්. හිත සකස් වෙනවමයි. ඒ සකස් වෙන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙමනම් ඒ හේතු කොට ගන්න ලබන පළත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔන්න පටිච්ච සමුප්පාදයේ තුලින් ත්‍රිලක්ෂණය දකින්න. එහෙනම් ඕවා අපලද අපලද? අනිත් එක දුක නම් ඕවා අපල වෙන්න පුළුවන්. බෑ නේද? අපි එහෙමනම් හැම මොහොතකම මේ ත්‍රිලක්ෂණය තුල ඉන්න බව දැන් පැහැදිලිද? හැම මොහොතකම අපි දුකක් ඇතුලේ ඉන්න බව පැහැදිලිද? මෙන්න දුක්ඛ සත්‍ය ගැඹුරින් දකින්න හැටි. එක තප්පරයක්වත් පින්නතුනේ දුකෙන් තොරව අපිට ඉන්න හම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධය තුල ඉන්නකන් දුකෙන් අත මිදෙන්න බෑ පින්නතුනේ පංච උපාදානස්කන්ධය කියන්නේ ලෝකය එහෙනම් ලෝකය හොඳද හිත හොඳද ඕනේ දීපාද එපා නේද කය කයත් එපාද එපා දැන් මොකද වෙ කියන්නේ කයත් එපා හිතත් එපා. මොකද කියන්නේ ලෝකෙ මේපා කියලා නේද? මෙන්න මේක අභ්‍යන්තරයෙන් මේ යෝජනාව ආවොත් එයාට මේ ලෝකයේ තුල ඉඳ හම් වෙන්නේ වැඩිම වුණත් ආත්ම භාව හතක් ඊට වඩා ඉන්නේ හැම මොහොතකම අපි හිතක් ඇතුලේ ජීවත් වෙන බව පැහැදිලි නේද දුකක් ඇතුලේ ඉන්න බව පැහැදිලි නේද සාතන් වහන්සේට දුක තියනවා නෑ හතන් වහන්සේට තණ්හාව නැහැ. එහෙමනම් හැම මොහොතකම අපි දුකක් ඇතුලේ ඉන්න බව පැහැදිලි. අන්න දුක්ඛ සත්‍යය. තණ්හාව නිසා නේද දුක? ආන් සමුදය සත්‍යය. මේ දුක නැති කරගත හැකිද? පුළුවන්. මොකද කරන්න ඕනේ? තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න නම් යථාර්ථය දකින්න ඕනේ. එහෙමනම් දුක නැති කරගත හැකි නේද? අන්න නිරෝධ සත්‍යය. කොයි මාර්ගයේද යා යුත්තේ? සම්මාදිට්ඨිය මුලට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යා යුතුයි. අන්න මාර්ගපත්ති. දැන් පටිච්ච සමුප්පාදය තුළින් චතුරාර්ය සත්‍යයක් දැක්ක නේද? ත්‍රිලක්ෂණයක් දැක්ක නේද? මදයි මෙන්න මේක තමයි යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියන්නේ නෝකයි. තවදුරටත් මේ ත්‍රිලක්ෂණය දැකීමට චතුරාර්ය සත්‍ය දැකීමට හැම ක්‍රියාවක් ළඟදීම ඵලයක් ලබන බව දැන් දන්නව නේද? හිත හේතුවයි කියලා දකින්න. හැම ක්‍රියාවක් ළඟදීම හිත හේතුවයි කියලා දකින්න. අන්න ඒතකොට ත්‍රිලක්ෂණය හා පටිච්චසමුප්පාදය තුලින් චතුරාර්ය සත්‍යය පිනේ. ඒ සඳහා මේ ධර්ම දේශනාව ශක්තිමත් වේවා කියන ආශිංසනයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ඔබ සැමතම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරේතවරණයි